ඉතින් මේ වකවානුවේදී අපි ඉස්සරහින් තියාගත්තේ පොට්ටපාද සූත්‍රය කියලා සරුවචන් වහන්සේ දේශනා කරන්න ඉදිච්ච දීඝනිකාය කියන පොතේ සංග්‍රහ වෙච්ච පොතක්. ඒකේ තියෙන්නේ දීර්ඝ අල්ලාපසල්ලාප නැත්තම් දීර්ඝ දේශනා. මුගක් වෙලාවට සීලය හා සම්බන්ධ විස්තර. එනිසා යම් කිසි කෙනෙකුට සීලය පිළිබඳව නැත්නම් සමාධිය පිළිබඳව විස්තර අවශ්‍ය නම් ඒ කෙනාට ඒකාන්තයෙන්ම දීගනිකාය කියවන්න වෙනවා. එනසම් ආධුනිකයෙකුට දැනගන්න ඕනේ නම් සාසනික ප්‍රතිපදාව දීගනිකාය කියවන්න. ඒක එතකොට ඊ타ත්ම සරල තැනක ඉඳලා ක්‍රමයෙන් තනවා වඩාගෙන එන හැටි නැත්තම් බොහෝ විට අබෞද්ධයෙකුට ශාසනයට අලුත් කෙනෙකුට හඳුන්වා දීමේදී අදාළ වෙන සීල කොටස් සවිස්තර විස්තර වෙනවා. මේ නිසා ඊට පස්සේ එන මජ්ක්‍ධිම නිකායේ සංයුත්ත නිකාය අංගුත්තර නිකායේ පොත්වල එවැනි විස්තර බලාපොරොත්තු වෙන්න අමාරුයි. ඒ නිසා එවැනි දේවල් කියනකොට තේරෙනවා නම් ගියාට කමක් නැහැ. තේරෙන්නේ නැත්නම් මුලට ගිහිල්ලා ඒ දීඝ නිකාය කියවනකොට ඒකේ සංග්‍රහ වෙලා තියෙනවා ගොඩක් අලුතෙන් ප්‍රතිපදාවට බැසගත්ත නැත්නම් අලුතෙන් මේ පැත්තට හැරිච්ච කෙනාට විස්තර. ඉතින් මෙතනත් මේ පොට්ටපාද සූත්‍රයේත් සරුවචන් වහන්සේ සහ පොට්ටපාද කියන අන්‍ය තීර්ථක පරිබ්‍රාජකේ අතර සිදුවෙන සුහද සාකච්ඡාවක්. නමුත් සැහෙන උණුසුම්ම නැත්නම් උද්‍යෝගයෙන් මේ සාකච්ඡාව යනවා. ඉතින් ඒක දීර්ඝ සූත්‍රයක් ඒක අපි සෑහෙන දුරට මැදකට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි අපේ ධර්ම දේශනා මාලාවේ මගේ සටහන් වල හැටියට මේක 17 වෙනි දේශනාව වෙනවා. ඒ කියන්නේ මේ සූත්‍රයේ මැරගෙන අපි කලින් සූත්‍ර දේශනා බණ 17ක් කියලා තියෙනවා. ඉතින් මෙතෙන්ට එනකොට දීර්ඝ පසුබිමක් ඉතිහාසයක් සකස් කරගෙනයි සරුවචනාංශේ පොට්ටපාදට මේ කරුණු කියලා දෙන්නේ. ඉතින් දිගටම සූත්‍ර දේශනා 17 අහපු කෙනාට නම් මේ ටික තේරෙයි අලුතෙන් ආපු යත්තන් එතකොට යම් ප්‍රමාණයකට පසුබිමට අදාළ නැති ගතියක් තේරෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මුලින් ඒ අලුතෙන් ආපු අයට හඳුන්වා දීම පිණිසත් දේශනාවලිය දිගටම හිටමු අයට යම් ප්‍රමාණයකට අල මතකයේ අලුත් කිරීම සඳහාත් මේකේ පසුබිම ටිකක් එහෙම නැත්නම් මේ තක්කාර විචි දේශනාවල සාරාංශය ටිකක් මතක් කරන්න. සර්වචන්හන්සේ පින්නපාතේ සඳහා පිටත් වෙන්න සිවුරු ඇඳලා පාත්‍රේ අරගෙන සෝදලා අරගෙන යන ගමන් සර්වචන්හන්සේට කල්පනා වෙනවා පින්නපාතේ සඳහා කල් වැඩි කියලා. ඒ වෙලාවකදී සර්වචන්හන්සේ යන පාරේ ආසන්නයේ තිබිච්ච මේ පොට්ටපාත පරිබ්‍රාජකයාගේ ස්ථානෙට සීනාසෙන්න කොට වෙනවා. ඒ අනිතීතක පරිබ්‍රාජකෙත් නමු සර්වචන්සේ කල්ලාසෝ දාන්න කෙනෙක් බවයි පේන්න තියෙන්නේ. ඉතින් මෙයා යනකොට ඒ පිරිස අපේක්ෂාවක් නැහැ සර්වචන්නාංශය වගේ කෙනෙක්ගේ පැමිණීමක්. ඒ නිසා සාමාන්‍ය වැඩවල ඉදලා අල්ලාප සල්ලාපේදී ඉන්නවා. සර්වචන්සේ දකින්නකොටම පොට්ටපාද අනිකායට කියනවා. සර්වචන්නාංශගේ පැමිණීම සිද්ධනායක ලොකු වාසනාවන්තයක් දෙයක්. සුභ සිද්ධියක් අපි මේක නැවත නැවත අපේක්ෂා කරනවා නම් සර්වඥාන්සේ වගේ කෙනෙකුට අපි නිස්සද්ද වෙන්න ඕනේ. අපි මේකට සැදී පැහැදී සිට ගන්න ඕනේ. ඉතින් සර්වඥාන්සේත් ඒ අවස්ථාවේ තියෙන වැඩම කරලා මොකද්ද කරගෙන හිටපු කතා කියනකොට පොට්ටපාදිකනාගේ තිබිච්චාවයි මට ස්වාමීන් වහන්සේ වගේ සරුවච්චන් වහන්සේ වගේ උතුමන් වහන්සේ නමක් වැඩම කරපුවාම දැනගන්න කාරණාවක් තියෙනවා මට ඒකට අවකාශ ලැබෙන්නේ කියලා. එතකොට සරුවච්චන් වහන්සේ නිසද්ද බහින් ඉවසනකොට පොට්ටපාද කතා කරනවා. අපේ මේ ළඟදී මේ දාර්ශනිකයන්ගේ වගේ නැත්නම් ආධ්‍යාත්ම ජීවිත ගත කරන්නන්ගේ පොඩි සාකච්ඡා වාරයක් තිබුණා කුතුහල ශාලාවේ. ඒකෙදී මේ අபிසඤ්ඤා නිරෝධ කියන පදේ අරගෙන අපි සාකච්ඡා කරා. අபிසඤ්ඤා නිරෝධය කියලා කිය පදයේ වටිනා වචනේ සංඥාව හඳුනා ගැනීම ලකුණු තබා ගැනීම කියන එකයි. ඉතින් මේ සංඥාගේ නිරෝධයයි මේ කට්ටියගේ සාකච්ඡාට ලක් කරලා තියෙනවා. සංඥා නිරෝධය. ඒකෙත් සංඥා නිරෝධ මට්ටම් වල උත්කෘෂ්ඨ මට්ටමටම තමයි කෙලපැමිණිච්ච මුදුන්පත් වෙච්ච සිකප්පත්ත தත්තර තමයි කියන්නේ අභි සංඥා නිරෝධය කියලා. ඉතින් මේකෙදී මේ අත්ංගේ අදහස් ගොඩක් එන්න ඇති. පොට්ටපාද මතක් කරලා සරුවචාන්ස මතක් කරනවා කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ මේ සංඥාව අ හේතු අප්‍රත්‍යයෙන් පටගන්නේ ඔහේ එනවා ඔහේ යනවා. ඒ ගැන වාද කොටන ගන්න අමාරුයි සමීකරණ හදන්න අමාරුයි. ඒකේ හේතු ප්‍රත්‍යයෙන් නෙවෙයි හටගන්නේ ඒ තරම්ම එන යන අහම්බයක් කියලා. තව කෙනෙක් කියනවා නෑ එහෙම නෙවෙයි ආත්මය කියන්නේ සංඥාවයි සංඥාව කියන්නේ ආත්මයයි ආත්මයේ තියෙනකට දැනීමක් තියෙනවා දැනීම තියෙන තැන ආත්මයක් තියෙනවා ඒකයි සංඥාව ඒකයි සංඥා කියන එක හඳුනාගන්නේ එහෙමයි ආත්මයට සම කරලයි කියලා. තව කෙනෙක් කියනවා මේ දෙකම වැරදි කියලා. මේ බලවත් බණ භාවනා කරන සිල්වත් ගුණවත් ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ ලෝකේ ඉන්නවා. එයා නැත්නම් ඒ ශ්‍රමණක් බ්‍රාහ්මණයෝ සංඥා වර්ග තව කෙනෙකුගේ හිතට ඇතුල් කරනවා. එතකොට ඒ පුද්ගල සංජීව වෙනවා. ඒ බලවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ බලපෑමෙන් සංඥා වයින් කරන්න පුළුවන්. එතකොට අසංජීව වෙනවා. නැත්නම් විසංජීව වෙනවා. සංඥාවෙන් තොර වෙනවා. ඒ නිසා සංඥාව තියෙන්නේ බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ අතේ. ඒතර තව කෙනෙක් කියනෝ නෑ නෑ එහෙම නෙවෙයි. සංඥාව තියෙන්නේ ਸਰබලධාරී දෙවියන් වහන්සේ අතේ. <clears throat> බලවත් දෙවියන් අතේ. බලවත් බ්‍රහ්මයන් අතේ කියලා ඔන්නෝම අදහස් හතරක් පහළ වුණා කිය. ඒතර සරුවචනාංශේ පොට්ටපාද මෙවැනි දෙයක් මට ඇහුණා නම් මට කියන්න තියෙන්නේ අ හේතු අප්‍රත්‍යයෙන් සංඥා පහළ වෙනවා කියන එක මුලින්ම අයින් කරන්න ඕනේ. ඒක තමයි ඕකේ තියෙන මෝඩබ මතේ. ඒකේ තියෙන මනුස්සයර කවම කවදාකවත් එළෝ මෙළෝ සුඛයක් නම් ලැබෙන්නේ අනික් තුනත් එක සංසන්දනය කරනකොට කියලා සරුවචනාංශේ සංඥාවේ පිළිබඳව ඒවකට පැවතිච්ච මුල් මතේ ඔහේ සංඥාව වෙන ඔහේ සංඥාව යනවා කියන එක ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරාට පස්සේ පොට්ටපාද අහනවා ස්වාමීන් වහන්සේ සංඥාවයි ආත්මයයි එකද සංඥාව වෙනස් ආත්මය වෙනස්ද කියලා. ඊට පස්සේ සර්වචන් වහන්සේ ඒකාන්ත උත්තර දෙන්නේ නැහැ. පොට්ටපාදෙන් අහනවා පොට්ටපාද මෙහිලා උඹ ආත්මය කියලා මොකක්ද අඳුරගන්නේ කියලා. එතකොට කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඕලාරික ආත්ම භාවය තමයි මම ආත්ම භාවය කියන්නේ මේ රූපී මේ පේන ඇහැට දැනෙන අතට අල්ලන්න පුළුවන්. ඒ වගේම චාතු මහා භාත ධාතු භූතෝ එහෙම නැත්නම් පට ව්‍යාපෝ තේජෝ වායෝ වලින් හටගත්ත කබලින්කාර ආහාරෝ මේ හපා කන කෑම කන ශරීරය තමයි මම ආත්මය කියන්නේ කියලා. ඒතකොට සර්වචනස කියනවා මේ ආත්මය පිළිබඳව අර්ථකතනය මෙහෙමනම් ශරීරයයි මේ ආත්මය කියන්නේ ඕලාරික දෙයයි මේ ආත්මය කියන්නේ කියලා ඒක සංඥාව නෙවෙයි. සංඥා වෙන එකක් ආත්ම වෙන එකක්. උඹේ ওই අර්ථකථනය අනුව නමුත් මතක තියාගන්න සංඥාවක් කියන්නේ ඒ තරම්ම ශීක්‍රයෙන් වෙනස් වෙන එකක් උපදින සංඥාව නෙමෙයි මැරෙන්නේ උපදින සංඥාව මැරෙන්න ඉසල වෙන එකක් බවට පත් වෙනවා ඒ තරම් ශීක්‍රයෙන් වෙනස් වෙන එකක් ඒකට මේ වගේ හරපද්ධතියක් ආත්මයක් ඝනක බහල භාවයක් ඇත්තේ නැහැ ඒ නිසා මේ දෙක දෙකක් කියලා කිව්වට පස්සේ පොට්ටපාදාහන එහෙනම් ස්වාමීන් වහන්සේ ශරීරයේ මේ ආත්මේ මනෝමය නම් එතකොට සංඥාව සහ මනෝමය ආත්මය දෙක එකක්ද කියලා. එතකොට ਸਰවචනාංශේ මනෝමය කියන එකට පෙන්වන්නේ ඒකත් රූපීමයි සබ්බංග පච්ඡංග සමන්නාගතයි ඒ වගේම අංග මේ මේ පේන විදිහට කියන විදිහට සංඥාවක්. ඒ කියන්නේ හිතින් හිතාගත්ත මනෝමය කය කියලා දැන් මේ කාලයකට පාවිච්චි කරනවා. මනෝමය ශරීරයක්, සූක්ෂම ශරීරයක්, රූපී මනෝමය සත්‍යංග පච්චංග සමන්නාගතෝ. මනෝමය වූ රූපී දෙයක්, ඒ කියන්නේ රූප සංඥාවක් මේ ශරීරයේ වගේම අංග ප්‍රත්‍යංගයෙන් සමන්නාගතයි කියලා පොට්ටපාද දෙනවා උත්තරයක්. ඉතින් ඒක උතර සර්වඥාන්සේ කියනවා උඹ ආත්ම භාවයේ වර්ණගන්නේ රූපී වූ මනෝමය වූ සබ්බංග පච්ඡංග දෙයකට නම් ඒක සංඥාව නෙවෙයි සංඥාව වෙන එකක් ඔය කියන ආත්ම වෙන එකක් හැබැයි පොට්ටපාද මම ඉස්සලා කියපේක නැවත කියනවා සංඥාව එහෙම වර්ණ ගන්න පුළුවන් දෙයක් නෙවෙයි උපදින සංඥාව නෙවෙයි මැරෙන්නේ ඉපදෙන චිත්තක්ෂණයේම වහාම සංඥා විපරිණාමයටපත් වෙනවා කිය. ඒකට පොට්ටපාද ආයත් කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ ශරීරය ආත්මය කියලා කියන්නේ රූපී දෙයක්වත් මනෝමය දෙයක්වත් නෙවෙයි අරූපී දෙයක් කියලා මම කිව්වොත් අරූපී වූ සංඥාමය වූ දෙයක් කියලා හිතුවොත් සංඥාව ඒකයි ආත්මය ඒකයි සමාන කියලා. සර්වඥාන්සේ ඒකත් ප්‍රතික්ෂේප කරනවා. අරූපී දේකුත් අරූපී ආත්ම භාවයයි සංඥාව කියන දෙකක් කියලා. ඉතින් එතකොට අර ඉස්සලා කියපු මත හතරට සර්වඥාන්සේ හා වෙන්නෙත් නැහැ. මේ කියන විස්තර විභාගෙට හරියන්නේත් නැහැ. එතකොට සරුවචන මේ පොට්ටපාද අහනවා ස්වාමීන් වහන්සේ මවන්නේක් මේ ජීවිත කාලය ඇතුළත උත්සාහ කරලා මේ ආත්මේ තේරුම් ගන්න නැත්නම් ආත්මයේ සංඥාව දෙක එකද කියන එක තේරුම් ගන්න මම සමත් වෙයිද කියලා තමයි පොතුහාර කියන උඹට බෑ කියලා. මේ ජීවිතේ උඹ වාගේ මිත්‍යා දෘෂ්ටිකයක ඉන්න හැදෙන්න කැමති නැති දල දඬු මත සහිත කෙනෙකුට මේක ආත්මයයි මේක සංඥාවයි කියලා තෝර බේර ගන්න පුළුවන් කමක් නැහැ කියලා. සරුවත් ජනාංශයාගේ තියෙන නුසුදුසුකම පෙන්වලා දෙනවා. පෙන්ලා දුන්නාට පස්සේ පොට්ටපාද සරුවත් ජනාංශ වැඩ ඉන්න නිසා කියනවා හොඳයි ස්වාමීන් වහන්සේ ඒක මම වගේ කෙනෙකුට බෑ මොකද ඒක බරපතලයි. ඔබ වහන්සේගේ පිළිගැනීම හැටියට මේ ලෝකේ සාස්වතයි සදාකාලිකයි දිගට පවතින දෙයක්ද? එහෙම නැත්නම් අසාස්වත වූ මේ අපි මැරෙනකොට ලෝකයක් විනාශ වෙනවායි කියන භෞතික දෙයක්ද මේකේ තියෙන්නේ කියලා. ඉතින් සර්වඥා කියනවා මම මේ වගේ ප්‍රශ්න ගන්නෑ. මෙවැනි ප්‍රශ්නකින් කවදාකවත් ප්‍රෝධනයක් වෙන්නේ නැති නිසා. එහෙනම් සෝවාන්ස ලෝකයේ අන්තද අනන්තද? විශ්වයේ අන්තවත් එකක්ද අනන්තවත් එකක්ද කියලා. සර්වඥාන්සි ප්‍රතික්ෂේප කරනවා. ඊට පස්සේ අහනවා ස්වාමීන් වහන්සේ තරුවචන් වහන්සේ නැත්නම් අවබෝධය ලැබපු කෙනෙක් ඥානී කෙනෙක් පඬිතෙක් සාක්ෂාත් කරන ලද කෙනෙක් මරණින් මත්තේ හිතුරු වෙනවද මරණින් මත්තේ නැති වෙනවද කියලා. සර්වඥාන්සේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට ඇත්තේත් නැති නැත්තේත් නැති එකක්ද ඇතිත් නැති ඇතිත් තියෙන නැතිත් තියෙන එකක්ද ඔන්නෝ කියලා සතරකම් ප්‍රශ්නයක් අහන සර්වඥාන්සේ සම්බන්ධ. සර්වඥාන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඊට අහනවා තන් ජීවන් තන් ශරීරං අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. මේ ජීවය සහ ශරීරය එකද ජීවේ වෙන එකක් ශරීරේ වෙන එකක්ද කියලා. මේ 10ක් ප්‍රශ්න සර්වඥාන්සේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට අහනවා මොකද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ විදිහට මේ සර්වඥතා ඥානෙ තියෙනවනම් ඇයි මේ ප්‍රශ්නට උත්තර දෙන්නේ නැත්තේ කියලා. එතකොට සර්වඥ සඳහන් කරලා මේවා අනත්ත් සංහිතං කිසිම අර්ථයකට පමුණන්නේ කිසිම නිෂ්ඨාවකටපත් වෙන්න බෑ. භ්‍රමචාරියකට යෙදෙන්නේ නෑ. මිනිස්සයා හුදු වාදයට පමණක් පෙළඹෙනවා. කිසියම් තීරමක් නැති වෙන ප්‍රශ්න සාකච්ඡා කරන්නට නෙවෙයි මම මේ ලෝකයට ආවේ සර්වඥතා ඥානය සාක්ෂාත් කරේ ඒ නිසා මේ වැනි ප්‍රශ්න බාර ගැනීමෙන්ම ප්‍රශ්නකරුගේ මෝඩකම සම්මත කරා වෙනවා. මෝඩ ගැනීම පිළිගත්තා වෙනවා. ඒ නිසා මම මෙවැනි ප්‍රශ්න පාර ගන්නයි කියලා ඒවා සරුවච්චන් වහන්සේට අභ්‍යාකටයි. ව්‍යාකරණය කරන්න ගන්නේ නැහැ, විස්තර කරන්න ගන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරලා එතකොට අහනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ එනම් මේ ලෝකෙට මොනවද කියන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. එහෙම නැත්නම් සරුවච්චන් වහන්සේ ව්‍යාකත මොනවද කියලා. ඒකට සරුවච්චන් සඳහන් කරනවා මට ඒකාන්තෙම කිය යුත්තක් තියෙනවා. ඒක තමයි මගේ මේ සාර්වඥතා ඥානෙ වටිනාකම ඒක තමයි චතුරාර්ය සත්‍ය. ඒක බුද්ධ ඥානසේ සඳහන් කරලා කියනවා මේ දුකයි ඉදන් දුක්ඛ සත්‍යං අයන් දුක්ඛ සමුදයෝ අයන් දුක්ඛ නිරෝධෝ අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිවදා ඔච්චරයි මට කියන්න තියෙන්නේ. මොකද ඒක ඒකාන්තිම සුඛය ලැබනවා. ඒක අන්තයක් තියෙනවා. කෙනෙක් උත්සාහ කරන භක්මචරීකට පෙළඹෙනවා. ඒක නිසා මම ඒ චතුරාර්ය සත්‍යයේ කිය යුත්තක් වශයෙන් සලකාගත යුත්තක් විදිහට සාකච්ඡාගත යුත්තක් විදිහට මම පිළිගන්නවා. මම කැමති ඒක සාකච්ඡා කරන්න කියලා ਸਰවචන්සේ සඳහන් කරපු වෙලාවේදී මේ වෙලාව ගිහිල්ලා ਸਰවචන්සේ ආසනෙන් නැගිටලා පින්නපාතේ වඩිනවා. පින්නපාතේ වැඩපු ගමන් අර පොට්ටපාද වට කරගෙන හිටපු එයාගේ ගෝලියෝ සහචර පිරිස දිගටම පොට්ටපාතට මේ දෝෂාරෝපණය කරනවා මේ අන්‍ය තීර්ථකෝ සරුවච්චන් වහන්සේ ආවට පස්සේ කියන කියන දෙයට එහෙයි කියනවා ඕකද නායකත්වය කියලා කියන්නේ නැද්ද ඒකට වාද නගන්න පුළුවන් ගතියක් ඒකාන්ත වශයෙන්ම කියන කියන දෙ පිළි අර ගන්නවායි කියලා පොට්ටපාදට දෝෂාරෝපණය කරනවා ඒ ආගේ ගෝලියෝ ටික ඉතින් පොට්ටපාදේ වෙලාදී කියනවා මේ සරුවච්චන් වහන්සේ කියන දේ අර්ථයක් තියෙනවානේ සරුවච්චාන්සේ කතා කරන ප්‍රයෝජනයක් ඇති දෙයක්. වාදයේ සඳහා වාද කතා කරනවා නෙවෙයි. හුදු ලෝකේ අරවට්ටන්න ආධ්‍යාත්මගත කරන නෙවෙයි ප්‍රයෝජනයක් පිණිස කතා කරන්නේ. ඒ නිසා අභ්‍යාගත ප්‍රශ්න අභ්‍යාගත තමයි. ඒ චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය තමයි. ඒක නිසා මම තේරුමක් ඇතුවයි ඒ සරුවච්චාන්සේ කියන දෙයට අනුමත කරේ කියලා උත්තර දෙනවා. උත්තර දුන්නාට පස්සේ ගෝලිය කැමති උදාහරණයක් දෙක කියන එක සූත්‍රේ නෑ. නමුත් දවස් දෙකක් තුනක් ගිහිල්ලා පොට්ටපාදට ඒ කියන්නේ දිගට මේක හිතේ වැඩ කරලා තිනවා. ඊට පස්සේ හත් සාරිපුත්ත කියන සමායි ගෝලයට එක්ක නැවත සරුවචනාච හම්බෙන්න යනවා. ගිහිලා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගිහිලා සුවල්ප වේලාවකින් මගේ ගෝලියෝ ටික මට අඩයටකින් අනින්න වගේ හෙල්ලකින් අනින්න වගේ දිගටෝ මට කරදර කරා. ඒගොල්ලෝ මේ තරුවචන් වහන්සේ කියන කියන දේ එහෙයි කියන්න පටන් අරගත්තා. ඕකද මේ කල යුත්තේ නායකයෙක් වශයෙන් කියලා මට චෝදනා කරා. මම එයාට කියලා දුන්නා ස්වාමීන් වහන්සේ මේ සරුවචනංශේ බැහැර කරන්නේ අනත්ත් සංහිත දේවල් සරුවචනංශේ බැහැර කරන්නේ අන්තිකට යන්න බැරි දේවල් සුඛයක් එලවන්නේ නැති දේවල් භ්‍රමචරියක් කරන්නේ නැති දේවල් ඒක නිසා චතුරාර්ය සත්‍යය දේශනා කරන්න කියලා මම කිව්වයි කියනකොට බුදුහාමුදුර කියනවා ඒ උඹත් එක්ක ඉන්න ගෝලියෝ ඔක්කොම අඥානයි අචක්කුකයි කිය. ඒකට ඔක්ක ඥානේ නැහැ උන්ට ඇස් නැහැ. ඒ මිනිසුන්ට මේ ආධ්‍යාත්මයක තේරුමක් නැහැ. ඒක නිසා ඔතන හිටපු පිරිසකින් උඹට විතරයි ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන කියලා දෙවෙනි සැරේ ගමනේදී සරුවචාන්සේ පොට්ටපාදික හොඳ පැත්ත දකිනවා. පොට්ටපාදික තියෙන කුසල ඡන්දය හරි පැත්තට හොයාන යන ගතිය දකිනවා. දැකලා සරුවචාන්සේ සඳහන් කරලා තියෙනවා පොට්ටපාද උඹ වගේ මිනිස්සුයෙකුට මට කියන්න තියෙන්නේ සරුවචන දේශතා දේශනා තියෙනවා ඒකාංශිකාපිකෝ පොට්ටපාද මයා ධම්මා දේශිතා පඤ්ඤාතා අනේකංසිකාවිකෝ පොට්ටපාද මයා ධම්මා දේශිතා පඤ්ඤත්ත. මගේ ධර්ම තියෙනවා. සරුවත්න දේශනේ තියෙනවා. ඒකංසික වූ ඒකාන්ත කරගෙන මෙයම සත්‍යයි කියන ධර්මයක් තියෙනවා. එimhe ඒකාංශ කරන්නේ නැතුව ඒ දෙක සාපේක්ෂයෙන් සලසෙන් සලකා බලලා අවස්ථාව හැටියට ගන්න ධර්මයක් තියෙනවා. ඒක නිසා ඒ කොටාස ඒ විදිහට තේරුම් ගන්න බැරි නම් සරුවච්චන් වහන්සේගේ ධර්මය ඇතුළතම පටලැවිලි තියෙනවා. අරක මේකත් එක්ක ගැටෙන මේකත් එක්ක අරක ගැටෙනවා. එතකොට ඇතුළත විසඳ ගන්න බැරි ප්‍රශ්න තියෙනවා. ඒ මොකද සමහරක් මගේ ධර්ම ඒකාංශිකයි. සමහරක් මගේ ධර්ම අනේකාංශිකයි. කියලා සර්වචන්සේ සඳහන් අනේකාංශික ධර්ම වලට මම මේ අභ්‍යාගත ප්‍රශ්න දානවා. මම මේ සාස්වතයි කියන්නේ යන්නෙත් නෑ ලෝකේ උච්ඡේදයි කියන්නේ යන්නෙත් නෑ. නමුත් පසු කාලීන අර්ථකතන වල මේ දෙක පටලවාගෙන කියනවා. මේ දෙක පටලවාගෙන සස්සතයි උච්ඡේදයි කියන එක තමයි ආත්ම අනාත්ම කියලා පෙන්ලා තියෙන්නේ. ඉතින් සරුවත්න දේශනාව අනාත්ම ධර්මයක් කියලා ඒකාංශ කරලා දේශනා කරන්න පටන් ගත්තා. ඉතින් ඒක නිසා අන්තිමට සෑහෙන කොටසක් සත්‍ය ධර්මයේ තියෙන ආත්මවාදී පැත්තට ආත්මේ තියෙනවා කියන පැත්තෙන් කතා කරන දේවල් ප්‍රතික්ෂේප කරපුවාම ඒක න අහසේ පාවෙන කෙනෙක් පාටපත් වෙනවා කිසියම් දවසක භ්‍රමචරියක් කරගන්න බෑ ඒක නිසා සරුවත්හන්සේ මේක ආත්ම කරලත් නෑ අනාත්ම කරලත් නෑ ධර්මයේ ප්‍රයෝජනෙ පිණිස පාවිච්චි කරලා තියෙනවා මේක බරපතල ප්‍රකාශනයක් බුද්ධහම අදහන ඕන කෙනෙක් දන බුදුහාමරෝ අනිච්චන් දුක්ඛං අනත්තං කියලා තමයි කියලා තියෙන්නේ කියලා. නමුත් එතන ඒ කියලා තියෙන අනාත්ම ස්වභාවය සාපේක්ෂ වශයෙන් තේරුම් ගන්නවා මිසක් පටන් ගන්නකොටම අනාත්මයි කියලා පටන් ගත්තොත් මොනම කෙනෙක්වත් භ්‍රමචාරීකට යන්නේ ඒක නිසා එතනදී සාසත දිට්ඨිය, උච්චේ දිට්ඨිය හරහා, කච්ඡායන ගොත්ත සූත්‍ර වගේ තියෙන දේවල් හරහා මේ දෙකේ තියෙන ප්‍රායෝගික සාපේක්ෂ తත්වයේ තේරුම් ගන්න නැතුව මේක අනාත්ම ධර්මයක් කියලා කටමැද දොඩවන්න ගත්තොත් ඒ මනුස්සයා වාදෙට වාදෙට යනවා මිසක කවදාකවත් භාවනාවකට යන්නේ නැහැ. මේක 1938 ලංකාවේ වාදයක් වෙලා තියෙනවා. මම හිතන්නේ 38 නෙවෙයි 48 වෙන්නේ නැති. ඔය නිදහසට කිට්ටු කරලා ඒකට තැහෙන පුනරුදයක් ඇවිල්ලා තියෙනවා මේ හරියට ත්‍ස්තවාදී යුද්ධේ නැති කිරුවා වගේ ජාතික නිදහස ලැබෙන වෙලාවේදී. එතකොට ස්වාමීන් වහන්සේලා කීපනමක්ම මේක මතු කරලා තියෙනවා මේ සරුවත්න දේශනාව අනාත්මයි කියලා ඒකාන්ත වශයෙන් දේශනා කරන අයට සරුවත්න වහන්සේගේ දේශනාව ආත්මයි කියලා පත්‍රෙ ලිපියක් දාලා තියෙනවා. බට කැලියට ගිනිසිබ්බාගේ තමයි යන්න පටන් අරගත්තා. ඉතින් ඒ ශාංශය කිව්වා උඹලට අනාත්මයි කියන්න පුළුවන් මට ආත්මයි කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ ආත්ම කියලාත් නෑ අනාත්ම කියලාත් නෑ කියලා දිග වාදයක් අරන් ගියා. අරගෙන ගිහිල්ලා පෙන්නවා මේ එක එක අනිත් ආගම් වලට පුප්පණ්ඩ ගිහිල්ලා අනිත් ආගම් එක මූලධර්මවාදී වෙන්න ගිහිල්ලා අපි ඒකාංශික වෙන්න හදනවා. නමුත් සර්වඥාන්සේ සමහර ධර්ම ඒකාංශික කළ දේශනා කළා නැහැ. ආත්ම කියලා ගන්නත් බෑ අනාත්ම කියලා ගන්නත් බෑ. ඒ නිසා දර්ශනවාදයට ගිය මනුස්සයා පඹ ගාලේ පැටලිච්ච හිවලෙක් වගේ අර පැත්තයි මේ පැත්තයි පටලවන දඟලනවා. නමුත් ප්‍රතිපදාවට ගියාට පස්සේ ਸਰවඥන්සේ ආත්මයත් පාවිච්චි කරනවා ප්‍රතිපත්තියට. ඒක සුද්ධ කරන සුද්ධ කරන ගිහිල්ලා තමයි අනාත්මය ඔප්පු කරන්නේ නැත්තම් මුලදී අනාත්ම කතාවක් නැහැ. ඉතින් ඒක හරි අමාරු තේරුම් ගන්න. ඒ නිසායි ਸਰවඥන්සේ සඳහන් කරන්නේ පොට්ටපාදගේ ගෝලයන්ට උන් අන්දයි අචක්කකයි මේ අඥානයි අචක්කකයි ඥානයක් ඇත්තෙත් නැහැ, ඇස් පේන්නෙත් නැහැ. ඉතින් අන්දාලිය කැලේ විදිනා වගේ හැම තැනම හැප්පෙනවා. ඒගොල්ලන්ගේ ධර්මෙත් හැප්පෙනවා. සර්වඥාන්සේගේ ධර්මෙත් හැප්පෙනවා. ඉතින් බෞද්ධයටත් අද ඒක තමයි වෙලා තියෙන්නේ. බෞද්ධයන් භාවනා කරලා ප්‍රතිපදාවකට මේක යොදා ගන්නව වෙනුවට ගොඩ ඉඳලා පීනන්න හදනවා. බහින් නැතුව ගොඩදිම තීඳු කරන්න හදනවා මේක අනාත්මයි. ඉතින් මොකට ඉතින් අනාත්ම නම් ඉතින් ඒක තේරුම් අරගත්තා නම් භාවනා කරන්න දෙයක් නැහැ නේ. ඉතින් ඒක නිසා උත්තර දෙන්න හදන හාමුදුරුවොත් පඹ ගාලේ පැටලෙනවා. පොට්ටපාද සූත්‍රයේදී සර්වඥාන්සේ මේ වගේ ධර්ම දේශනා කරන හොඳට මතක තියාගන්න. අපි මේ 17 වෙනි දේශනාවේ ඉන්න නිසා ඔන්න අපිට පොඩ්ඩක් ඒක තේරුම් ගන්න පුළුවන්. මේකේ පසුබිම හොඳට සලකා බලලා තියෙන නිසා. එහෙම නැත්නම් මේ කාරණාවෙන් වාදයට බැසගත්තොත් මුලත් නැහැ අගත් නැහැ පඹ ගහලක් තියෙනවා. ඒ වගේම ਸਰවඥාන් සඳහන් කරනවා මේක ලෝකේ අන්තයි කියලා කියන්නත් බෑ අනන්තයි කියන්නත් බෑ. අවස්ථාව හැටියට මේ දෙක පාවිච්චි කරන මිසක්කා ලෝකේ අනන්තයි කිව්වොත් මේ Taman ඉන්න තැන වටිනාකමක් නැති වෙනවා. ලෝකේ අන්තයි කිව්වොත් එහෙම සියල්ල දැක හැකි, සියල්ල දත හැකි, මට පාලනය කරගත හැකි ආත්මවාදයකට වැටෙනවා. සර්වඥයන්සේ වැනි ධර්ම වලට අනේකංශිකව දේශනා කරනවා. ඉතින් ඒක හරි අමාරුයි භාවනා කරලා භාවනා කරන වචනේ කියනකට වැඩිය විපස්සනා කරන කෙනාට නම් මේක අවුල් කරගන්න නැතුව මේකෙන් දුක් කරදර ගන්න නැතුව මේකෙන් අසහනයක් ගන්න නැතුව භාවනාවක් කරගෙන යන්න පුළුවන්. නමුත් වාද මුඛයට යන චින්තාමය ඥාන ඉස්සර කරන එකනට අනිවාර්යයෙන්ම කරකොල ඇතරියා වගේ භාවනා කරන්නට මේ බණ අහන්න පටන් ගත්තට පස්සේ වෙනදා තිබිච්ච එකලසත් නැති වෙලා අවුල් තත්ත්වයටපත් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම අකමැති නම් ඉතින් ඒක නට පුරුදු තාලෙට බණ භාවනා නොකර ධර්මය ගැන වැඩි හදාරන්නේ නැතුව කතෝලික ආගමකට ගිහිල්ලා හෝ මුස්ලිම් ආගමකට ගිහිල්ලා නැත්නම් බුද්ධ ආගම කියන එකේ නතරලා කරන්න පුළුවන්. නමුත් ඒක නෙවෙයි ਸਰුවචනසිකේ අදහස. මේක අනිවාර්යයෙන්ම ඉස්සරහට අපිට මුණ දෙන්න වෙන ප්‍රශ්නයක්. ඒ නිසා පොට්ටපාද වගේ කෙනෙක් හම්බ වෙච්චාම ਸਰුවචනසේ ඒක හොඳට පට ඇරලා, ගැට ලිහලා, පීරලා, බේරලා සකස් කරලා දෙනවා. ඒ වගේම ඒ අනේකාංශිකව දේශනා කරන කාරණා 10 අද හැම වෙලාවෙම රේඩියෝ එකේ කතා කරනවා. ටෙලිවිෂන් එකේ සාකච්ඡා කරනවා කවදාකවත් කියලා කරන්න බෑ. ඒක සරුවච්චන් වහන්සේගේ ශේස්ත්‍රයක්. අද ඉන්න තමන් දන්නවයි කියලා හිතන ඔක්කොම දන්නවයි කියලා හිතන කට්ටිය මෙව්ව අරගෙන කතා කරනවා මිසක් ඒවෙන් කවදාකවත් තැනකට යොමු කරන්නේත් නෑ භ්‍රමචරියක් භාවනාවක් කරන්නේත් නෑ හැමදාම ධර්ම සාකච්ඡා සඳහා ධර්ම සාකච්ඡා පවතිනවා ඉතින් ඉදත් තිබිලා තියෙනවා දරුවන්චිව පෙන්ලා දීලා තියෙනවා අර්ථයක් නෑ තැනකට යොමු කරවන්නේ භ්‍රමචරියකට තුඩු දෙන්නේ නෑ ඒක නිසා ඒවා බැහැර කරන්න ਸਰවඥාන්සේට ඥාණය තියෙනවා. බැහැර කරන්නේ මොකටද? ඒකාංශික වශයෙන් දේශනා කළ ධර්මය ਸਰවඥාන්සේට තියෙන නිසා. ඒක තමයි ආයන් දුක්ඛ සමුදය දුක්ඛ සත්‍යං. ඉදන් දුක්ඛ සත්‍යං ආයන් දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. ඉතින් ඒක හරි අමහිරි. කවුරක්වත් කැමති නැහැ. මේ තමන් මේ ගත කරන මේ මේ තියෙන වටපිටාවේ දුකක් තියෙනවා කියලා කියන්නේ. ඔක්කොටම ඕනේ මේක මේට වැඩිය හොඳට කරගෙන සැපසේ කාලා බීලා ඉන්න. ධර්මයක් හදාගන්න හදනවා. නමුත් සරුවචනanse ඒකාංශ වශයෙන් දේශනා කරන්නේ මුළු ලෝකෙම පිහිටලා තියෙන දුකේ කියලා. දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ. ඉතින් ඒක පිළිගන්න කැමති නැති කට්ටිය තමයි වාද කර කර එහෙම නැත්නම් සුඛහෙලවන දේවල් හොය හොයා පටලවෙන්න හදාගන්නේ. නමුත් සරුවචනanse ඒකත් තේරුම් අරගෙන තියෙනවා. තේරුම් අරගෙන කොතරින් පටන් ගත්තත් මේ ඒකාංශික දේශනාව හරහා අනේකාංශික කොටස් මූල ධර්මයෙන් ප්‍රතික්ෂේප කරලා ඉදිරි ගමනක් දේශනා කරන්න ඕන නිසා පොට්ටපාද කතා කරලා කියනවා පොට්ටපාද මේ අද දවසේ ධර්ම දේශනා මුලින් සඳහන් කරපු විදිහට තයෝකෝ මේ පොට්ටපාද අත්බව පටිලාභෝ මගේ සර්වඥතා ඥානෙ තේරෙනවා අපි මේ ආත්මය කියන එක මට්ටම් තුනකට අල්ලනවා අපේ මනස කෙලෙසිච්ච ප්‍රමාණය හැටියට අපි කොතන හරි කුණ්‍යක් ගහ ගන්නවා කොතන හරි කූඩාරම ගහ ගන්නවා කොතන හරි läග ගන්නවා කොතන හරි ටැග් ගහනවා අන්නේම ටැග් ගහන läග ගන්න කූඩාරම් ගහ ගන්න ස්ථාන තුනක් කෙලෙසිච්ච මනසේ තියෙනවා පළවෙනිම එක තමයි පොට්ටපාද සඳහන් කරපු එකමයි ඕලාරිකෝ අත්භාව පටිලාවෝ ඊටාම ගොරෝසුවට මුගක් මෝඩකමට මුගක් අන්ධකමට මුගක් ඇස් නොපෙනෙනකමට මේ රූපී වූ චාතුම්මහා භූතික වූ කබලින්කාර ආහාර ශරීරය මමයි කියලා බාර මේ රූපේ මමයි කියලා බාර අරගන්නවා. ඒක තමයි භෞතිකවාදියාගේ ඒකාන්ත නිගමනය. අනිකොත් ඇත්තොත් ඔය කොච්චර ආධ්‍යාත්මයක් ගැන කතා කරත් කරන තරියක් හරියක් පවු කරන්නේ මේ ශරීරේ මමයි ශරීරයේ සැප මගේ සැපයි කියලා ගන්න බටලවිල නිසා තමයි. නැත්තම් කවුරක්වත් මිනිසෙක් ස්වභාවයෙන් නරක නැහැ. ජඩ වෙන්නේ, මිනිස්සෙක් කෙලෙසෙන්නේ, මිනිස්සෙක් නරකට පෙළඹෙන්නේ මේ ශරීරයට සැප ලබා දීමේ දවල් හෝ රැය හෝ කෙලින් හෝ ඍජු වක්‍රව හෝ එලිපිට හෝ රහසින් හෝ කරණ තියෙන මේ පිළිගැනීම නිසා. ඒ නිසා හැම කෙනෙක්ම පු탁ජනෙක් 100ට ප්‍රමාණයක් මේ රූපී ඕලාරික අත්භව ප්‍රතිලාභේ පිළි අරගෙනයි කතා කරන්නේ. විශේෂයෙන්ම දේශපාලනඥයන් 100ට 100ක් පිළියන කතා කරන්නේ. ආර්ථික විශේෂඥා 100ක් විදිහට කතා කරන්නේ සමාජ විද්‍යාඥා 100ක් මේ රූපී ඕලාරික අත්භව ප්‍රතිලාභේ චාතු මහා භූතික වෙච්චි කබලින්කාර ආහාර ගන්න. දේශපාලනයේත් එගේ පස් අවුරුදු සැලසුම් වල දස අවුරුදු සැලසුම් වල කවදාකවත් උතරින් එහාට ආර්යඹුවක් සලකා බලලා නැහැ. ආර්ථික විශේෂඥා රුපියල් වලින් ඩොලර් වලින් ගණන් කරන්නේ මේ ශරීරයට සැප දෙන්න තමයි. සමාජ විද්‍යාඥයෝ මුර ගාගෙන කෑ ගාගෙන වේදිකා පැලෙන්න කෑ ගහන්නේ ලෝකයට සැප දෙන්නේයි කියලා මේ භෞතික දියුණුව සඳහා පමණයි. ඒ මිනිසුන්ට ආධ්‍යාත්මයක් නැති නිසායි ඔය සමාජ සේවාවට බහින්නේ. Tamange වැඩක් කරගන්න බෑ. අනුන්ගේ දුක් නැති කරන්න කොන්තරත් ගන්න හදනවා. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕලාරිකත්ව භාව ප්‍රතිලාභය මුල් කරගෙනයි මේ මුළු සැලසුම හදලා තියෙන්නේ. ඒ නිසා අද තියෙන සම්පූර්ණ බාහිර අධ්‍යාපන ක්‍රමය මේ ඕලාරික අත්භාව ප්‍රතිලාභයේ මුල් කරගත්ත චාතු මහ භූතික කබලින්කාර ආහාරයේ මුල් කරගත්ත අධ්‍යාපන ක්‍රමයක් තියෙන නිසා ඕගොල්ලෝ කැමති වුණත් නැති වුණත් ඕගොල්ලන්ගේ දෙවෙනි પરම්පරාව 100%ක්ම පාවා දීලා ඉවරයි. මේ මේ වැරදි අර්ථයට. ඒකේ කිසිම තැනක ආධ්‍යාත්මයක් නැහැ. කිසිම තැනක බයලජ්ජාවක් නැහැ. කිසිම තැනක ඉන්ද්‍රිය සංවරයක් නැහැ. හොඳින් හෝ නරකින් හෝ ඍජුව හෝ අක්‍රව හෝ මේ ඕලාරික ආත්ම භාවයේ සන්තරපණය කිරීම සඳහා තමයි කරන්නේ. ඒකවත් බැරුවයි ගත කරන්නේ. ඒක නිසා උම්මත්තක ලෝකයක් තියෙන්නේ මේ පොට්ටපාද කියනකොට බුදුරජාණන් වහන්සේ ඕකනම් පොට්ටපාද ආත්මය ඕක සංඥා වෙන එකක් මේක වෙන එකක් කියලා කතා කරලා දැන් සරුවච්චන් වහන්සේම පනවනවා අත්ත භව ප්‍රතිලාභ තුනක් තියෙනවා මේ ඕලාරික අත්ත භව ප්‍රතිලාභේ ඊට පස්සේ තියෙනවා මනෝමය අත්භාව ප්‍රතිලාභ අරූපී අත්භාව ප්‍රතිලාභ කියලා මනෝමය කය අරූපී ආත්මය කියලා තුනක් මේ තුන විස්තර කරලා මේක හරියට වෙන්නේ සරුවත් යනසේ මම බාහිර අරගෙන මේ අනුව සැලසුම් හදන්න හදනවා වගේ සරුවත් යනසේ දේශනා කරන මගේ ධර්මයේ තියෙන්නේ මේ ඕලාරික අත්භාව ප්‍රතිලාභයෙන් ගැලවීමේ කටයුත්ත සඳහායි ඒක පෙන්නන්නේ ඒක අර්ථකථනය දෙන්නේ ඒකේ සීමා මරියාදාවල් පෙන්නන්නේ අලගිය මුලගේ විස්තර පෙන්නන්නේ මෙන්න මෙහෙම මෝඩකමක් තියෙනවා මෙහෙම අන්ධකාරකමක් තියෙනවා මෙහෙම ඇත් නැති ගතියක් තියෙනවා මෙන්න මේකෙන් ගැලවීමටයි ධර්මයේ දේශනා කරන්නේ ඊට පස්සේ ඒක ගැලවිලා ගිහිල්ලා වැටෙන්නේ මනෝමය අත්ව භාව ප්‍රතිලාභේ අර මේ මනෝමය අත්ව භාව ප්‍රතිලාභේ අරතරම්ම ගොරෝසු නෑ ඊට වැඩිය නිකන් ප්‍රඥා ගෝචරය වගේ පේනවා හැබැයි ඒත් පඹ ගාලක් තමයි ඒක නිසා සරුවඥ දේශනාවේ තියෙන ඉදං දුක්ඛ සත්‍යං ඉදං දුක්ඛං කියලා කියන්නේ මේ රූපී අත්භාව ප්‍රතිලාභය කියලා පිළිගැනීමත් දුක පිළිගැනීමක් රූපී අත්භාවය කියන්නේ දුකක් මේකට නේද අපි මුළු ජීවිතේම ගත කරන්නේ මෙන්න මේකෙන් ගැලවීමට කටයුතු කරන්නේ කවුද ඒක තමයි ප්‍රතිපදාව කියන්නේ ඒක තමයි ශික්ෂාව කියලා කියන්නේ ඒක තමයි ਸਰවචනංශ මේ පොට්ටපාදව යොමු කරවන්න හදන්නේ හැබැයි එතනදී ඉස්සල්ලාම වර්ණ ගන්න වෙනවා. අර්ථකථන දෙන්න වෙනවා. ඕලාරික රූපී චාතුම් මහා භූතික කබලින්කාර ආහාර ගන්න, අපලකන ආහාර ගන්න මේ ආත්ම භාවය. ඉතින් මේක තමයි කායනුපස්සනාව කියලා කියන්නේ. නිසා සතිපට්ඨාන වේ ඉස්සල්ලාම කායනුපස්සනාව ස්ථාවර කරගන්නවා. කයක් කැණි යමක් තියෙනවා. ඒ කය ධාතු මහ භූතිකයි. හතර මහ ධාතුන්ගෙන් හැදිලා තියෙන්නේ. සබ්බේ සත්ත ආහාරට්ඨිතිකා සීල සත්‍ය ආහාරය මත රඳා පවතිලා තියෙන්නේ. අන්න ඒ බව, ඒ දේ, ඒ අත්දැකීම වර්තමාන වශයෙන් එළඹ වාසය කරන්න පුළුවන් නම් දැන් මම මගේ හිත පාත්තනි කයේ කියලා ඒක පැහැදිලිවම මේ ඕලාරික වෙච්ච අත්භාව ප්‍රතිලාභයක් හිතට හේතු ගන්නilla. ඒ හේතු ගන්න නැතුව ඒක බොරු කරන්න බෑ. ඒ දේ අර්ථකථනයක් දෙන්නේ නැතුව ඒක නිෂ්ප්‍රභා කරන්න බෑ. ඒක නිෂේධනය කරන්න බෑ. ඒ නිසා ඉස්ලාම සරුවචනාංශය කරන්නේ මේ යකා බන්ධන එකයි. මේ ශරීරය කියන එකට හිත දැමීම මා විශ්ින් හිතසුව සලකලා ආධ්‍යාත්මයේ සලකලා සත්‍ය අවබෝධ කිරීම පිණිස අනිවාර්යම කළ යුතුයි. කියලා මේ ශරීරයට මම දැන් මෙතන ඉන්නවා. මෙතන භවයක් තියෙනවා. ඒක තමයි තියෙනවනම් එකම දේ. යටිතයත් නෙවෙයි අනාගතයත් නෙවෙයි වෙන තැනකත් නෙවෙයි වෙන කෙනෙක් ළඟත් නෙවෙයි කියලා මෙන්න මේකට හිත බඳින්න පුළුවන් නම් ආධ්‍යාත්මයට බැස ගැනීමක් වෙනවා. ඊට පස්සේ මුළු ප්‍රතිපදාවම තියෙන බෝ අල්ලාගත්ත දේ අහු වෙන දෙයක් නැහැ. පොදිය වශයෙන් තිනකොට නම් අහු වෙනවා. නමුත් මේක ලිහලා බැලුවොත් පොදිය විසිතුරු වශයෙන් බැලුවොත් මේක විස්තර කරලා බැලුවොත් පුංචි පුංචි කොටස් වල කඩලා බැලුවොත් එකකවත් ගණ්ඩ ඇති හරයක් නැහැ. ගණ්ඩ ඇති වටිනාකම දෙයක් නැහැ. ඒ නිසා මේක තියෙනවා කියලා අරගෙන ඒකටම ගෞරවයෙන් ඒකටම ශද්ධාවෙන් සතියෙන් සමාධියෙන් මේක ලියලියා බලපන්. අචාතු මහ භූතික මේ ශරීරය අරගෙන එක වෙලාවට ඒකේ මතුවෙන්නේ එක්ක පටවි කොටාසේ එක්ක තේජෝ කොටාසේ එක්ක වායෝ කොටාසේ එක්ක ආපෝ කොටාසේ මතුවෙන කොටාසේට හොඳට හිතලා බලන්න මොකද්ද අහුවෙන දෙයක් තියෙන්නේ කියලා. ඉතින් වායෝ කොටාසේට හිත දැමීමක් තමයි ආනාපාන සතිය කියන්නේ. ඒ නිසා හුස්මටම හිත දාලා හුස්මෙම තියෙන සියලු විස්තර සියලු අලගිය මුලගිය සේරම බලලා හොයන්න බලන්න ඒකේ කබඩ් එක තැම්පත් කරලා යතුරු දාලා තියාගෙන ඉන්න තරම් වටිනා දෙයක් තියනවාද කියලා. එහෙම නැත්නම් ඒක සරුවඥන් වහන්සේගේ ධාතුන් වහන්සේලා කරඬුක තැම්පත් කරලා තියාන වදිනා වගේ වායෝ පොට්ටබ්බ ධාතුවට ආනාපාන හිත දාලා බලනද මේක මොකද්ද ගණ්ඩ තියෙන දෙයක් හරයක් ආත්මයක් සාරයක් මොනවද තියෙන්නේ කියලා බලහන බලන්න යනකොට ඉස්සෙල්ලාම ඒක කොටු කර ගන්න ඕන නිසා අපි නීවරණ ටික අයින් කළා දානවා. කාම සංඥාව අයින් කරනවා. අයින් කළා ආනාපානෙට විතර නැත්නම් කායට විතරක් හිත දාලා කයෙන් ආනාපානෙට දාලා ඒකටම හිත පිට නොයව මූණට මූණ දාලා හුස්මටම හිත තියාගෙන ඉන්නකොට Tamanට ආස්වාස වේලාදි ප්‍රස්වාසේ නැහැ. ප්‍රස්වාස වේලාදි ආස්වාසේ නැහැ කියලා ඔය දෙක ඉස්සලාම දෙකට බෙදෙනවා. ඊට පස්සේ අන්තිමට ආස්වාස් ප්‍රස්වාස දෙක දෙකට සංසිඳීකන දෙක සම වෙලා එනකොට මේක ඇතුලේ අයින් වෙලා අයින් වෙලා අයින් වෙලා වලාකුලක් ඇතුලට ගිය මනුස්සයාට වලාකුල ඇති කියලා දෙයක් නැහැ. ඒක හිස්තනක් තියෙන කියලා මේක ඔක්කොම තුනී වෙලා ගියාට පස්සේ හුස්මකුත් නැහැ. දැනෙනවට පණ තිබුණට හුස්මක් නැහැ. ඒ නිසා බලනකොට මේක ගන්න දෙයක් නැහැ. යම් කිසි කෙනෙක් තේජෝ ධාතුව දිගේ ගියා නම් එයාටත් එද්ද එතනම තමයි. පාඨවි ධාතුව දිගේ ගියා නම් විස්තර කළ බල එතනම තමයි. ආපෝ ධාතුව දිගේ කියලා ගියා නම් එතනම තමයි. ඒ නිසා ඕනම කෙනෙකුට මේ හතර මහ භූත ධාතුන්ගෙන් පොදිය කලාපය රිත සමූහය ඛණ්ඩ ස්කන්ධයේ වශයෙන් මේකේ අනන්‍යතාවයක් තියෙනවා. මම ස්ත්‍රී, මම පුරුෂ, මම උසයි, මම කොටයි, මම කළුයි, සුදුයි කියලා. නමුත් මේ හතර මේ එක එක එක පුද්ගලෙක් කියලා කියන්නේ මේ හතර මහා ධාතුන්නේ. ඒක වායෝ ධාතුව වායෝ පොට්ටප ධාතුව ආස්වාසය කියන එක හොඳට වෙන් කරගෙන ඒකට මුණට මුණ දාලා ගත කරන්න ගියාම ඒ වායෝ ධාතුවේ නැහැ පුරුෂ ගතියක්. ඒ වායෝ ධාතුවේ නැහැ ස්ත්‍රී ගතියක්. ඒ වායෝ ධාතුවේ නෑ උස ගතියක්. ඒ වායෝ ධාතුවේ නෑ කොට ගතියක්. ඒ වායෝ ධාතුවේ නෑ මගේ ගතියක් පිට ගතියක්. එතෙන්ට යන්න බයයි. මොකද ගිය ගමන්ම මේ ආත්ම භාවයේ දිය වෙන්න පටන් ගන්නවා. ඇඟිලි දෝතට තුනි වැලි ටිකක් දාපුවම ඇඟිලි අස්සෙන් වැලි තුනි වෙලා වැක්කිරෙනවනේ. ආහන්නේ වගේ තමයි මේක අල්ලගෙන ඉන්න හැදුවට දෝතර දුන්නට දෝත පුරවලා සුවල්ප වේලාවකින් අතපල්ලෙන් හැල්ලා යනවා. මේ අතපල්ලෙන් හැල්ලා යනකොට ඔක්කාර හිතෙනවා. බය හිතෙනවා. අසහනයටපත් වෙනවා. දුකටපත් වෙනවා. ඒක නිසා යම් දවසක ප්‍රතිපදාවේ සාර්ථකකම නිසා නැත්නම් භාවනාවේ සාර්ථකකම නිසා යම් කෙනෙකුගේ හිත හොඳට මේ ආස්වාසය වායු ධාතුව විනිවිදල විනිවිදල මේකේ අල්ලන දෙයක් නැහැ කියලා තේරෙනකොට ඒ මනුස්සයා පරියන්කෙන් නැගිටලා ගිහිලා තියෙනවා දන්නේත් නැහැ. භාවනාව මේ සතිය කැඩිලා සමාධිය කැඩිලා මේ මොනවාවත් නැහනේ. බැලුවට මුකුත් නැහැ කියලා ඒ ප්‍රතිපදාවේ දක්ෂකම එයාගේ ඒ මමායනේ දුරු වී යාම එහෙම තමයි ඕලාරික අත්භාවයක් නැති බව තේරීමම භාවනාවේ වැරද්දක් භාවනාවේ පසුබෑමක් එතන මට විනාශයක් මගේ පිරිහීමක් කියලා හිතා ගන්න තමයි අපේ හිත වැඩ කරන්නේ. ඔන්න ඔකටයි කෙලස් කියලා කියන්නේ. ඉතින් සා භාවනා කරන එකෙන් ප්‍රතිඵල නම් ඔල්ලුවට පොල්ලෙන් ගැහුවාගේ අරන් දෙන්න පුළුවන්. නමුත් මේ මිනිසා බාරගනීද කියන එකයි ප්‍රශ්නේ. කද්දාකත් මොනම කෙනෙක්වත් මේ ජීවිතේ බාර ගන්න ලෑසි නෑ. සරුවච්ච සද්ධර්මය ඇහුවේ නැත්තම්. ඒ නිසා භාවනා කරන ගමන් අහලා සරුවච්චන්ට ඉස්ලාම අතට දෙනවා ඕලාරිකත්ව භව ප්‍රතිලාභයක්. කවදාකවත් නොකියන විදිහට කායනපසනාවට හිත දාන්නයි කියලා කියනවා. මේක පිරිසුදු කරලා හොදලා ගෙනලා වාඩි කරවලා මම දැන් මෙතන වෙමි. මම මෙතන ඉන්නවා. කියලා මේකටම හිත දාන්න කියන. දාලා මේක ඒ කොටු කරලා අල්ලගෙන හොඳට එක එකේ රෑනක් වෙන් කරගෙන විස්තර කරලා පතුරු ගහලා බලන්නේ කියන. ඔකේ හතරයි රෑන් තියෙන්නේ. පටවි කොටාසිනෝ ආපෝ තේජෝ වායෝ. මතු වෙන දේ ගන්න. හොයන්න යන්න බා මොකක්වත්. ඒ මතු වෙන දේ නැවත නැවත මතු වෙන්නේ නැරලා ඒක හොඳට විස්තර කරලා බලුවොත් ඒ ආත්ම භාපටිලාභය නැති බව නෙමෙයි තේරෙන්නේ මේ අල්ලන්න හදන දේ ආදායාව වල්පත ගත්තාසේ අල්ලනකොට ලෙසනවා. අල්ලන්න දෙයක් නැහැ. අන්තිමට මිට මිට විතරයි අහුවෙන්නේ ආඳ අහුවෙන්නේ නැහැ වලිග අහුවෙන්නේ නැහැ. ඉතින් මේක හුඟ දෙනෙක් භාවනා වැඩිලයි කියලා එහෙම නැත්නම් මට සතිය නැති වෙලයි කියලා මට සමාධිය නැති උනායි කියලා මගේ පෙරපව් තියනයි කියලා මට සිල්මති කියලා මට කමඨාන සුද්ධ වෙලා නැහැ කියලා මට කමඨානක් හම්බ වෙලා නැහැ කියලා පුදුමාකාර ගැරවිල්ලක් ගොරවනවා මොකද මේ හැම කෙනාම මේ බුදුහාමුදුර දෙන අත්භාව ප්‍රතිලාභයේ පිටු කරලා ගෙදර ගිහිල්ලා කරඬුවක තියලා තැම්පත් කරලා වැඳ වැඳ ඉන්නයි ඒගොල්ලන්ට ඕනේ. නමුත් ਸਰවඥාන්සේ සඳහන් කරනවා මම මේ අත්බව පටිලාභය කොටු කරන්නේ අර්ථකථනයක් දෙන්නේ වෙන් කරලා හඳුනන්න හදන්නේ එකක් නෑ කියලා උඹටම පෙන්වන්නයි. බුදුජනසගේ ඉගැන්වීම තමයි මේ අත්භව ප්‍රතිලාභය යම් ආකාරයකට මම දේශනා කරනවාද ඒ දේශනා කරනකොට සංකිලේශිකා ධම්මා පහියන්ති ඒ හිතේ මේක අල්ල ගන්න ඕනේ මම කර ගන්න ඕනේ කරඬුව තැම්පත් කරන ඕනේ වඳින්න ඕනේ කියලා මේකෙන් තණ්හා උපදවන්න තියෙනවලම ඉබේම ඇහිලා යනවා ඒක පිළිබඳව ඒ මනුස්සයා දැනගෙන නෙවෙයි කරන්නේ මෙතන අල්ලගෙන තියාගන්න නැහැ මොකක්වත් ඉතින් ඒක නිසා මේකට මේ කරඬුව තැම්පත් කරලා තියාගෙන ඉන්න වඳින්න දෙයක් මේකේ නැහැ කියලා කෙලෙසේ අයින් වෙනවා ඕදානියා ධම්මා උප්පට්ටන්ති මේක ඇතුළත මේ හිස්භාවය ඇති වෙන්න ඇති වෙන්න පා වෙන ගතියක් එනවා නිදහසක් දැනෙනවා විවේකයක් දැනෙනවා සැහැල්ලුවක් දැනෙනවා ආලෝකයක් දැනෙනවා හිත ඕදාන ධර්ම කියලා කියන පිරිසුදු ධර්ම පහළ වෙන්න පටන් ගන්නවා මේ කර වෙන්නේ මොකද්ද හොඳටම අත්භව පැටිලාභයේ ඕලාරික අත්භව පැටිලාභයේ පෙන්න හුස්ම තුනී වෙන එකයි වෙන්නේ මේ තුනී වෙනවා කියන්නේ කෙලස් තුනී වෙන එකයි මේ තුනී වෙන තුනී වෙන සැහැල්ලුවයි වැඩි වෙන්නේ ඒතකොට බුදුහාරකට ওই දුරු වෙන්නේ කෙලස් වැඩෙන්නේ පිරිසිදු ධර්ම ඕදානික ඕදානියා ධර්ම කියලා කියනවා. පිරිසිදු ධර්ම වැඩෙනවා පඤ්ඤා පරිපූර්ණටි. ප්‍රඥාව පිරෙන්න පටන් ගන්නවා මෙතෙක්කල් මේක විෂද බලන්නේ නැතුව පහුරු ගාලා බලන්නේ නැතුව බාහිර ලෝකයේ ඇවිස්සුවාට ඕකට ප්‍රඥාව කිව්වට ඒකට කියන තියෙන තකතිරුකම කියලා මෝඩකම කියලා අනුගෙකුණු අවසන එක දැන් කරන්නේ තමන්ගේම කය තමන්ගේම ආශ්වාස ප්‍රශ්වාසයේ තමන්ගේ වර්තමාන මොහොතයි හොයන්නේ හොයලා බලන්නේ මොනක්වත් නැහැ මෙන්න මේ නැති බව, හිස් බව, තුච්ඡ බව, රිත්ත බව, ශූන්‍ය බව තේරුම් ගැනීමට ප්‍රඥාව කියන්නේ. අපි ඒව නෙවෙයි එකතු කරන්නනේ හදන්නේ. මේ රැස් කිරීමනේ සංස්කාර කියලා කියන්නේ. මේ රැස් කිරීම කරන එකනට මේ අල්ලගෙන ඉන්න දේත් එහෙනම් මේ ටෝච් එක ගහලා බලන දේත් චීන කණ්ණාඩිය දාලා බලන දේත් යමක් නැහැ කියලා තේරෙනකොට පුදුමාකාර වෙහෙසකටපත් වෙනවා. හැබැයි මේ වෙහෙස මොකටද? වෙහෙසපත් වෙන්නේ මෝඩකමට වෙහෙසයි, දුකට වෙහෙසයි, ඔලමුලකමට වෙහෙසයි. ප්‍රඥාවට ඒක ලොකු ජයග්‍රහණයක්. ඉතින් ඒ ප්‍රඥාවට ජය දෙන්න ඕන නිසායි සරුවචනාංශේ ධර්ම දේශනා කළා කියන්නේ පඤ්ඤා පරිපූර්ණිති වේපුල්ලත්තංච දිත්තේව ධම්මේ සයන් අත්සච්චිකත්ව අභිපතම් පජ්ජ වේරති මේ ජීවිතේදීම තමයි තේරෙනවා මේ වායෝ පොට්ටබ්බ ධාතුවට හෝ පාඨවි ධාතුවට හෝ තේජෝ ධාතුවට හෝ වායෝ ධාතුවට දාලා ඒක විස්තර බලන්න බලන්න මේ ජීවිතේදීම Tamange අස්පනා පිටම මේක සාක්ෂාත් කරන්න පුළුවන්. මේක මේ ඕලාරික ආත්ම භාවය කියලා අපි පොදියට කන්දට ගොඩකට රාශියකට ගත්තට එකක් වෙන් කළ බලනට ඒකට එච්චර ගන්න හර පද්ධතියක් නැහැ කියන්නේ. අන්නේ විසදකට බැලීමන තමයි විභජ්‍යවාදී කියලා කියන්නේ. ඒ විපච්චවාදී අනුව අපි ඉස්සල්ලාම කායනපසනාදි කරන්නේ ඒ ඕලාරිකත්ත භාවපටිලාභේ කියලා තමන්ම නිර්වචනය කරගත්ත දේ එහෙව් දෙයක් එතන නැති බව තමන්ගෙම ඉන්ද්‍රයන්ගෙන් එහාට ගිය ඥානයකට පෙන්වනවා. ඇහැට පේන්නේ නැහැ ඒක. කනට පේන්නේ ඇහෙන්නෙත් නැහැ. කනට පේන්නේ ගොනු වෙලා රාශිය වෙනකොට තමයි. නමුත් පතුරු ගහලා බලනකොට විසිතු කරලා බලනකොට මොනවාක්වත් පේන්නේ අන්නේ පේන්නේ නැති භාවයේ තමයි ਸਰුවත්තාන්සේ සඳහන් කරලා තියෙන්නේ ඒ ඕලාරික අත්භාව ප්‍රතිලාභය ප්‍රහාණය වෙනසයි මේ භාවනා කරන්න කියන එක දන්නවනම් අනබනේ සංසිඳුණයි කියලා නොපෙනී ගියයි කියලා ඊසාත බඳගෙන අඬන්න දෙයක් නැහැ. සංසිඳවන්න තමයි ආනපානේ කොටු කරන්නේ. මොන ධාතුව කොටු කරත් කොටු කරලා අල්ලන්න යනකොට එතන එහෙම අනන්‍යතාවයක් පෙන්වන ධාතුන්ගේ ලක්ෂණ භාව වශයෙන් ස්වභාව වශයෙන් ගති වශයෙන් නැහැ. තිබුණත් ඒක මට අයිති නැහැ. එහෙම එකක් තියෙනවනේ ඒකට ඍතුවටයි ඒක අයිති. ඒක න්‍යාය ධර්මයටයි අයිති. මේක මම කියා ගන්න හදන එක තරම් තකතිරුකමක් නැහැ. ඒක නිසා මේ ඕලාරික අත්වහ ප්‍රතිලාභය කියන එක නැත්නම් කායන පස්සනාව කියන එක නැත්නම් රූප කර්මස්ථානය කියන එක අවුරුදු ගණන් භාවනා කරන දෙයක් නැහැ. කොහොමඩක්වත් දෙයක් නැහැ. ප්‍රශ්න වෙලා තියෙන්නේ මේකයි භාවනාවත් හරි ප්‍රතිපදාවත් හරි ඒක තුනී වේගන යනකොට ඒකට බය වෙනවා. ඒකට කරප්පන් වෙනවා. වැරදුණයි කියලා ඉතින් ඔන්න ඕකට තමයි කෙලස් කියන්නේ. ඒ නිසා කෙලෙසේ දැනගෙන ඒක ප්‍රහාණය කරන්නත් ඕදානීය ධර්ම දැනගෙන ඒක තනවා වඩා ගන්නත් එතකොට ප්‍රඥාව මෝරණ බව දැනගන්නත් එතකොට මේ Tamanටමයි මේක තේරෙන්න ඕනේ පොත්වල කොච්චර දෙවුණත් බුදුහාමර කොච්චර ආબોධ කරත් මට ඇති වැඩක් නැහැ. මම මේක තේරුම් ගන්න ඕනේ කියලා කිව්වොත් එයාට ඒ ඕලාරික අත්භව ප්‍රතිලාභය නැති දෙයක් බව තුච්ඡ දෙයක් බව රිත්ත්‍ය දෙයක් බව ශූන්‍ය බව අනාත්ම බව පරතෝ බව තේරෙනකොට විශාල දුකක් එනවායි කියලා සරුවත් ආංශය සඳහන් කරනවා. බය වෙනවා. දමල ගහලා යන්න හිතෙනවා. තමන් හරියට පෝරකයක් උඩ ලෑල්ලක් උඩ ඉනවා. දැන් පෝරකේ ලෑල්ල අදින්න හදනවා. දැන් ඉතින් හබක් තමයි කියලා තේරෙන්න පටන් ගන්නවා. මේක සරුවත් හඳගෙන ඇත්තටම මහන්නේ මේ වෙලාවේ දුකක් එනවා, වෙහෙසක් එනවා, දැවිල්ලක් එනවා, තැවිල්ලක් එනවා. අර තමන් ඉන්න පදනම ගැලවිලා යනවා. නමුත් ඒක දැවිල්ලක්, තැවිල්ලක් විදියට ගන්න එපා. ඒක ප්‍රමෝදයක් විදියට ගන්නයි කියලා තියෙනවා. ප්‍රීතියක්, සුඛයක් විදියට ගන්නයි කියලා තියෙනවා. මේ සතියක්, සම්පජඤ්ඤයක් විදියට ගන්නයි කියලා තියෙනවා. දැන් සතිය පිහිටලා තියෙනවා. සම්පජඤ්ඤේ පිහිටලා තියෙන්නේ. මම මේ පොඩි කොටසක් අල්ලන්නේ ඒකට මගේ සියලු ශක්තියින් දාලා බලනකොට ඒ පොඩි කොටසෙ මුකුත් නැහැ. එහෙම වෙනකොට ওই සියලු ශක්තියින් වෙන පොඩි කොටසක් දාලා බලපුවා එතනත් නැහැ. ඒතකොට මේක මෙහෙමනම් අරකට එහෙමයි කියලා මේක දිගට තේරෙන්න පටන් ගත්තට පස්සේ යෝගාවචරයට යථා භූත ඥාණයෙන් බලනවා නම් ඇති හැටි දැක් ගන්න සුළු ඥාණයෙන් පේනවා නම් මේකට ආනාපානෙ නැති වුණාට පස්සේ තමයි සැප තියෙන්නේ කියලා තේරෙනවා. එතකම්ම තියෙන්නේ පීරි ගෑවිලා. එතන එතකම්ම තියෙන්නේ සුවාසයක්. එතකම්ම තියෙන්නේ ඇදුම රෝගයක්. ආනපන සංසිඳුණාට පස්සේ සියල්ල සතුටින් සිද්ධ වෙනවා. මම ඕනෙම නෑ මම යා ඉන්නකම් කරන්නේ මේ අවබෝධයට බාධා කරන එක තමයි. මම යා ඉන්නකම් කරන්නේ ඝර්ෂණයක් ඇති කරන එක තමයි. මම යා නැති වෙච්චාම වැඩේ යනවා. ඉතාලම ලස්සනට ඒ නිසා ගෘහමූලිකය කැමති නෑ. ගෘහමූලික නැති උනට ගෙදර වැඩ ටික යයි කියලා දකින්න. යානි දින මම නැත්තම් මේ උදේට ඉර පායන එකක් නැහැ, හන්දාට ඉර බහින එකක් නැහැ, ගංගාවල් පහළට ගලන එකක් නැහැ, කොළ වතු පිපිලා වැඩෙන එකක් නැහැ. මම තමයි බබ ගම කරන බබාහමි රාලහමි කියලා තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් තේරෙන පටන් ගන්නව අඩු ගානේ හුස්ම ටිකවත් හරියට ගන්න මම නැති වෙන්න ඕන. ප්‍රශ්නේ තියෙන්නේ හුස්ම ටික ලස්සනට යනවා. මම යත් නැති වෙනවා. හැබැයි හීන් දාඩි දානවා. සහලවන්න පටන් ගන්නවා, නලියන්න පටන් ගන්නවා. ඉසුන් නැතුව යනවා. හුස්ම ගන්න බැරුව යනවා. මොකද සද්ධාව නැහැ. අපිට සද්ධා තියෙන්නේ මල් කඩන්නයි, මන්නේ ලණ්ඩයි, බුදුහාමුදුර පූජා කරන්නයි විතරයි. එනතන දාන දෙන්න විතරයි. මේ සීලයක් සමාධියක් ප්‍රඥාවක් කියලා මේ සත්‍ය ධර්මයේ මතුවෙනකොට ඒක පිළිගන්න අමාරුයි. හැබැයි ඒක පුද්ගලික දෝෂයක් නෙවෙයි. සර්වචන්සේ මේ පොට්ටපාය සූත්‍රයේ හැම පියවරකදීම පේනවා මහන්නේ මෙන්න මෙතෙන්ට යනකොට ඒක හරි දුකක්. මේ Taman ළඟ මෙහෙම ගන්න දෙයක් නැහැ. නැත්තම් Taman මේ මැනිකක් කරන් තියාිනවයි කියලා හිතමු බොහෝ වටින එකක්. එනතර රත්තරන් කෑල්ලක් පදක්කමක් අදාන් තියාිනවයි කියලා හදිස්සිය හරි ඒක අමලියකට ගිහිල්ලා මේක උකස් තියලා කීයක් හරි ගන්න යනකොට ඒ මනුස්සයා කිව්වොත් අනේ මේ රත්තරන් නෙමෙයි මේ රෝල් ගෝල් කියලා. එහෙම නැත්නම් මේ මැණිකක් නෙමෙයි ප්ලාස්ටික් කැල්ලක් කියලා අර මනුස්සයර තියෙන අමලියට හපන් අයියෝ විශාල ගාණක් දීලා මේක නෙමෙයි තියාන හිටියේ කියලා අර අමලියට අමලි දෙකක් වෙනවා. ඒ වාගේ තමයි මේ ආත්ම භාවය අපි ලෙඩ වෙනකොට අපි වදකේකට වැඩිය වද දෙනවා. වයසට යනකොට යමපල්ලෙකට වැඩිය වද දෙනවා. මරණයට එනකොට මැරෙන්න ඉසලා මරනවා. ඔන්න ඕකට තමයි ආත්ම භාව පැටලාව කියන්නේ. ඒ නිසා මැරෙන්න ඉසලා හයිය හති තියෙන වෙලාවේදී මේ ඕලාරික වූ රූපී වූ චාතු මහ භූතික වූ කබලින්කාර වූ ආහාර සහිත මේ ආත්ම භාවයේ හරියටම ඉස්සරහට අරගෙන ඒකටම ටෝච් එක ගහලා චීන කන්නණි දාලා බලන්න Tamanටම ඔප්පු කරගන්න මේක පොදිය වශයෙන් පේන්න තිබුණාට මොකක්වත් ඇතුලේ නැහැ. මේ බොරු මැණිකක් කියලා ප්ලාස්ටික් කැල්ලක් දීලා තියෙනවා. රත්තරන් කියලා රෝල් ගෝල් දීලා තියෙනවා. අන්ධකා අන්ධ මිනිස්සෙක් ගානක් කාට හරි දීලා අනේ මිනිස්සු මට යන්නේ නැතන බයින්නෝ මම අපිරිසිදු කියලා මට සුදුරිද්දක් ගෙනත් දීපන් කිව්වම මේ ජඩ මිනිහෙක් කරන්නේ කුණු රෙදි කැලක් ගෙනත් තීරෙල සල්ලි ටික ගන්න. ඉතින් අර මනුස්සයා පැලරගෙන ස්වභාව ඇතුළට යනවා. දැන් සුදු රෙද්දක් අඳගෙන යන්නේ කියලා. නමුත් මිනිහට පේන්නේ නැහැ ඒ වෙනුවට සත්පුරුෂයෙක් දැකපන් කියන ඔබට කරන්න තියෙන මනුස්සෝ සුදු රෙදි අඳින එක නෙවෙයි. කීයක් හරි තියෙනවා නම් සල්ලි දෙල වීදම් කළා ඇස් දෙක පාදා ගනි. ඔබට එතකොට තේරෙයි මොකද්ද මේ කරන්න කියලා අන්නේ එදාට ඇස් දෙක පාදා ගන්න පුළුවන් වුණොත් ඒ මනුස්සයා තේරෙයි මෙතෙක් කල් තමයි මේ සල්ලි දෙල ඇඳගෙන තියෙන්නේ මොකද්ද කුණු සුදු රෙදි කියලා කුණු රෙදි. ඒ වගේ තමයි මේ ඕලාරිකත්ව භාව පටිලාභේවත් මේක නැති දෙයක් මේ. ඒකයි මෙච්චර මේක ඔප්නම් ගන්න ආලවට්ටම් කරන්න ඕන වෙලා තියෙන තියෙන දෙයක් නම් ඕක එච්චර කෑ කියා පාන්න ඕනේ නැන්නේ. බඩු හොඳ නම් ඇඩ්වර්ටයිස්මන්ට් ඕනේ නැහනේ. බඩු හොඳ බව මැති ඇඩ්වර්ටයිස්මන්ට්. ඇඩ්වර්ටයිස් කරනවා කියන්නේ වෙළඳ ප්‍රචාර කරනවා කියන්නේ මොහොර බඩුනේ. මොනේ නියම බඩුවට වෙළඳ ප්‍රචාර ඕනේ නැහැ. ඒ බඩුව මිනිස්සු හොයාගෙන එනවා. ඒකම තමයි වෙළඳ ප්‍රචාරය. මේ හොර බඩු වලට වෙළඳ ප්‍රචාරය කරන හොර වෙළඳුන්ගේ ලෝකෙක ඉඳගෙන අපි කොහෙන්ද වෙළඳ ප්‍රචාර අනුව හොඳ බඩු හොයන්නේ. ඒ නිසා නියම බඩුව ඔය වෙළඳ ප්‍රචාර කරන්න ඕනේ නැහැ. බුද්ධ ඥානස කියන නිසා ආත්මභාව පැටලාබැත් තියෙන කියලා ගනි. අනාත්ම කතා කතා කරන්න යන්න එපා. කතා කරොත් ඔබ වැඩේට බහින්නෙත් නැහැ. ඒක Brahmacharya යොමු වෙන්නේ නැහැ. අත්ලාභය මේ ආත්මයට ප්‍රතිලාභයක් නැහැ. ගොමුණුවක් නැහැ. ඒසත් තියෙනවායි කියලා ගනින් තියෙනවා කියලා ඒකටම ටෝච් එක ගාලා බලපන්. ඒකටම චීන කන්නඩියක් දාලා බලපන් පිට යන දෙන්න එපා හිතට. පැන්නොත් එයා තියෙන්නත් පුළුවන් නොතෙමින්නත් පුළුවන් කියලා තතනර නෑ. ඕකම බලපන් කියලා දෙන්න දීලා බලපුවාම පේනවා. මේ අත්බව පැටලාව ප්‍රතිඋච්ච මේ නිෂේධනය කරන්න පුළුවන්. අපිට ඒක පේන්නේ ආත්ම නිෂේධනයක් වගේ. මොකද මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභයම ආත්මය කරගෙන අපි ජීවත් වෙන්නේ. ඒකලා අපි කියනවා අපි මේ සම්මියත් දෘෂ්ටිකයි මුස්ලිම් මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයි කියලා. මේ බෞද්ධයා විතර මිත්‍යා දෘෂ්ටිකේ ඇත්තෙත් නැහැ. මොකද අර මිනිසුන්ට දිට්ටි ප්‍රශ්නයක් නැහැ. ඒ මිනිසුන්ට සලකා බැලීමක් නැහැ. දැන් සරුවත් යන වෙන්න දීලා තියෙනවා. උඹ හිතානිනවනම් උඹ සම්මා දිට්ඨිය කියලා ඒක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. ඔය සම්මා දිට්ඨිය හරි මිත්‍යා දිට්ඨිය හරි වේදනේ ඔන්න ආත්ම භාව තුනේ එකක එකක් අල්ලගෙන ගුරුසුම දේ අල්ලගෙන නිෂේධන කරන්න පුළුවන් දෙයක් අල්ලගෙන ඒකම කොටු කරලා පරීක්ෂා කරලා බලන්න පරීක්ෂා කරලා බලපු දවසේ තේරෙනවා මම නැතුව හුස්ම ගන්න වෙලාවේ තමයි නියම ජීවනයේ ජීවත් කරවන්නේ සක්මන් කරනකොට අනායාසයෙන් සක්මන් කරන වෙලාවට තමයි සක්මන සිද්ධ වෙන්නේ එදින්දා වැඩ කරනකොටත් ආතතියකින් තොරව අසහනකින් තොරව වැඩක් වෙනකොට ඒක సౌందర్యයක් ඒක කාව්‍යයක් ඒක ඒක නිර්මාණයක් సౌందర్యాత్මක නිර්මාණයක් අපි මේ ආරයට වැඩ පෙන්නන්නටයි මෙයාට වැඩ පෙන්නන්නටයි මම ශිල්පේ දන්නවා කියන්නේ කරනකොට ඒක අජුවයි ඒක කිසිම ශිල්පයක් නැහැ නිසා මම නැති වෙච්ච දවසේ ලස්සරට වැඩ යනවා ඒකට කවුරක්වත් කැමති නැහැ ගෘහමූලිකයා කැමති නැහැ කියන්නේ මම නැති වෙලාවේ ගෙදර වැඩ ටික හොඳින් වෙනවයි කියලා ඇත්තටම ගෘහමූලිකයා හොඳ නම් කරන්න තියෙන්නේ පැත්තකට වෙලා වැඩේ යන දිහා බලන ඉන්න එකයි බැත්නම් කියපල්ලා මං ඉන්නවා දැන් කරත හැකි මම නැත්තර නැති වෙලාවක් වෙනවා උඹලට කරන දෙයක් කරගන්න කියලා අපේ අද කිසිම ගුරුවරයෙක් කැමති නැහැ ශිෂ්‍යයාට ස්වාධීනත්වය දෙන්න. කිසිම දෙමව්පියෙක් කැමති නැහැ දරුවාට ස්වාධීනත්වය දෙන්න. කිසිම දොස්තර කෙනෙක් කැමති නැහැ ලෙඩාට ස්වාධීනත්වය දෙන්න. කිසිම රාජ්‍ය නායකයෙක් කැමති නැහැ රටවැසියට ස්වාධීනත්වය දෙන්නේ. ඒ ඒ අල්ලගන්න තියෙන පච ටිකට තමයි ඔය විද්‍යාව කියලා කියන්නේ. ඒ ටික තමයි දැනුම කියලා කියන්නේ ඒගොල්ලන්ගේ වාසියට කියන්නේ. අන්තිමට අහුවෙන මැදිහත් වෙන මිනිස්සයා අරයට සර් කියලා මෙයාට සර් කියලා යස් කියලා දෙයියන් කියලා බුදුන් කියලා ඉඳලා අන්තිමට තේරෙනවා තමන්ගේ අතර තම හිතමය තමන්ගේ හිතර තම අත විතරයි හේවණල්ල. මෙතෙක් කල් අපි හිතුවා සුදු අසෙන් පිට නැගලා ඉන්න රත්තරන් පාර කුමාරයෙක් අපිට උදව් කරයි කියලා. මුකෙක්වත් නැහැ. අඩු ගානේ මේ මම මගේ කියාගන්න මේ ශරීරේවත් මගේ සුභ සිද්ධිය පිණිස නෑ. ඒක තියෙන්නේ මහා ලව ಜಾතිය බෝ කරන්න විතරයි. මේ මුළු ශරීරෙම සැකසීලා තියෙන්නේ බෝ ಜಾතිය බෝ කිරීමේ වැඩේට විතරමයි. ඉන් එහාට ගිය ගමන් අවුරුදු 40 පැනපු ගමන් මේක දිර්ලා විසිකොල දාන්න. ගණ්ඩම දෙයක් නෑ. මේකේ ගණ්ඩම දෙයක් නෑ. ಜಾතිය බෝ කරනකම් විභූෂණ පාගන ආලවට්ටම් කරගෙන ඇලි වැඳීගෙන ලස්සනට එන්න එන්න පුඹලා පෙන්නනවා. ඒ හුලම් ගියක ගිය ගම හුලම් බැසා. උඹ කොච්චර ජග් ගහන්න හැදුවත් පිරියෙනවා. ඒ නිසා මුළු ජාතිය බෝ කරන්න හදපු දේ ඒකම ප්‍රයෝජනට ගත්තොත් ජාතිය බෝ කරන මට්ටමේදීම ඒ කියන්නේ ජීවිතේ ප්‍රථම යාමේදීම කලු කෙස්ටිෙද්දීම මේක කරන්න මේ මාව පාවිච්චි කරලා මේ 16ක් වගේ ඇත්තටම පට්ටිකොනේ කය වෙන මොකක්වත් ගන්න දෙයක් නෙවෙයි පට්ටිකොනා මේක තියාගෙන වෙන මොනවාකටත් නෙවෙයි ලස්සන හදන් දෙන පට්ටියට ඊට පස්සේ උනනට සමස් කඩේ කොක්කේ ඉතින් අපි හිතනවා නෑ නෑ තලතුණ වෙච්චාම අපිට ජීවිතේ වටිනාකමක් එනවායි කියලා. අත්ත පහකට ගන්න නාකියක්ම ගණන් ගන්නෑ. නාකියෝ ගණන් ගන්න නාකිච්චෙන්ගෙන් ගන්න දෙයක්වත් නෑ. නමුත් ආධ්‍යාත්මික පැත්තට යනකොට මේ මේ જાතිය බෝ කරන්න ගත්ත මේ ශරීරය එහෙම නැත්නම් මේ කායනුපසනාව මේ ඥානය යොදලා බලනකොට පේනවා මම 16ද්ද ස්වාමියෙක්ද කියලා. කාගේ න්‍යාය පත්‍රයටද මේ වැඩ කරන්නේ? කොටින්ම කියනවනම් ਸਰවචනාංශයේ පෙන්වන ප්‍රතිපදාවදී ගිහිල්ලා භාවනාව හරි ගියත් ඒකත් වැරදි කියන්නේ. ඒකට සැක උපදවන්න හරියටත් මේ සද්ධාව නැතිකරන්න අපි ළඟ තියෙන තර්කණය. ඕකටත් අකතිරුකම කියන්නේ. ඒකට කියන්නේ විචිකිච්ඡා මුඛයෙන් ප්‍රඥාව කරදර කරනවා. නැත්නම් ප්‍රඥා මුඛයෙන් විචිකිච්ඡාව පෙනී හිටිනවා. අපි මේ විචිකිච්ඡාවකටයි අපේ ඥානය කියලා තියෙන්නේ. අපරිේෂණ කියලා අපිට කරන්නේ විචිකිච්ඡාව. ඥානය නම් තියෙන්නේ Tamange කයි. මේ කයේ තියෙන මේ කයේ මේ කියන මේ ගුණුවේ මේක තිබුණාට එක එක කොටස මෙහෙම එකක් නැහැ කියලා පෙන්න නෙදී. ඒ දෙයටයි සරුවත් යනසේ ආත්ම භාවය දෙන නිසා අනාත්මයි කියලා පටන් ගන්න මිනිහට ආධ්‍යාත්මයක් නැහැ. එහෙම නැත්නම් භ්‍රමචරියක් නැහැ. ගමනක් නැහැ. ඒක නිසා ආත්මය පිළිගැනීම මිත්‍යා දෘෂ්ටියක් කියලා ගත්තොත් ඒ නිසා කවදාකවත් භාවනා කරන්න ඒ නිසා මේකක් තියෙනවයි කියලා අල්ල ගන්න ඕනේ. මෙහෙම හුස්මක් කියලා එකක් තියෙනවා. මම මෙතන ඉන්නවා කියන එකක් තියෙනවා. කයක් කියන එකක් තියෙනවා. හැබැයි තියෙනවයි කියලා බුදිය ගන්න. ඒක දිහා හොඳට විමසුන් නුවණ දාලා යොදලා බැලුවොත් තමන්ට පේනවා තියානාතාකල් තියෙන සුවාසයක්. ඇදුම රෝගයක්. ඝර්ෂණයක්. ගැටුමක්. ඒක දුකක් තමයි. නමුත් ඒක දැන් දැනීම සඳහා හේතු වෙලා තියෙන්නේ. ආන්නේ දැනුමට ඥානය යොදාගෙන මේක සති සම්පජාඤ්ඤය කියන්නේ මේක තමයි කියලා ගියොත් මේ තියෙන ඝර්ෂණات මේට මේට ගෙවෙන්න පටන් ගන්නවා. ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා රූප ධර්ම සියල්ලම මේ අස්පනා පිටම සම්පූර්ණයෙන්ම ගෙවම් කරන්න පුළුවන්. රූප විතරනේ රූප සංඥාවත් ගෙවම් කරලා තමන්ට මේ ලෝකෙම ඉඳගෙන ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැති තැනකට ගියා වගේ ඒ පහසුවක් ලබන්න පුළුවන්. හැබැයි ඒක නිවන නෙවෙයි. ඒකෙන් පෙන්වන්නේ රූපී ආත්ම භාව ප්‍රතිලාභය කියන එක මම නිෂ්ප්‍රභා කරා. නඩුවෙන් පැරද්දුවා. උඟ දෙනෙක් හිතන දුන්නා තමන් පරදිනවා කියලා නෑ. බුදුහාමුදුරෝ දෙනවා, ධර්මයේ දෙනවා, සංඝයා දෙනවා, තමන්ගේ සීලෙ දෙනවා. හැබැයි තමන්ගේ කල්පනා ඥාන වලින් බලනකොට පෙනේ පටලැවිල්ලක් වෙලා තියෙනවා වගේ වෙහෙසක් වෙලා තියෙනවා වගේ එහෙම නැත්නම් අසහනයක් වැඩි වෙලා තියෙනවා වගේ සරුවත්නස් කියන එක කාටත් වෙනවා නමුත් මතක තියාගන්න බුදුන් දිනලා ඒ වෙලාවේ ධර්මයේ දිනලා ඒ වෙලාවේ සංඝයා දිනලා ඔබේ සීලයේ දිනලා මේක දිගට පවත්නවා නම් එයා සුදුස්සෙක් වෙනවා. ඊගාට මේ මනෝමය අත්භාව ප්‍රතිලාභය කියන එකට මුණ දාලා ඒකත් එක්ක වැඩ කරන්න. අද මනෝමය ආත්ම භාව ගැන කතා කරන්නේ රූපී ආත්ම භාවයවත් දැකලා නැති පරීක්ෂණ කරපු නැති මිනිස්සු ඒ මිනිස්සු ගූඪ ධර්ම කියන කතා කරන මිනිස්සු গুপ্ত ධර්ම කතා කරන මිනිස්සු බුදුරජාණන්සේ ක්‍රමයට গুপ্ত ධර්ම තියෙනවා මනෝමය ආත්ම භාවයක් ගැන ලොකු පරිශ්‍රණයක් තියෙනවා හැබැයි ඉස්සල්ලාම ඕලාරික ආත්ම භාව පැටලාභය කියන එක අරගෙන ඒක නිෂ්ප්‍රභා කරන්න නිෂ්ප්‍රව කරාට පස්සේ දැනගත්තත් නොදැනගත්තත් හිත යන්නේ මනෝමය පැත්තට තමයි. ඒක මේ අභිඥා පැත්තට යන්නේ. ඉතින් ඒ නිසා මේ පළවෙනි කොටස කරගත්තට පස්සේ තමන්ට විශාල ශේෂ්ත්‍රයක් හම්බ වෙනවා. මේ කවුරුත් මේ රූපේ ආත්මය කරගෙන ඕලාරික ආත්ම භාවපටිලාභය බාරගෙන ගන්න ජීවිතයක් මමත් බාරගෙන තමයි පටන් ගත්තේ බුදුහාමුදුරු කියපු නිසා මම හැබැයි ඒක නිෂ්ප්‍රභා කරගත්තා. මම මේ රූපය කියන එක හිස් තුච්ච රිත්ත අනුන්ගේ දෙයක් බව තේරුම් ගත්තා කියන කෙනා ඊ ගාවට තියෙන මනෝමය අත්වාපටලාභයට එහෙම නැත්නම් රූපී වූ සබ්බංග පච්චංගයන්ගේ සමන්නාගත වෙච්ච මනෝමය කයක් තියෙනවා කියන එක පිළිගන්න හෝන පිළිගන්න සුදුසුකමක් ලබනවා ඒකත් බුදුහාමරෝ ඉදිරිපත් කරන්නේ තියෙන බව පෙන්වන්න නෙවෙයි ඒකකුත් නැති බව පෙන්වන්න ප්‍රතිපදා කියන්නේ ඒකයි නමුත් ඒකට සුදුසුකමක්වත් නැහැ එහෙම නැත්නම් ඒ පරිශ්‍රණයට ඉල්ලුම් පත්‍රයක්වත් දාන්න පුළුවන්කමක් නැත්තේ නෑ. මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභේ අරගෙන ඒක විනිවිද ගන්න බැන්නා. ඒක හරහා දකින්න බැන්නා. ඒක විපස්සනා කරන්න බැන්නා. ඒ නිසා භාවනා කරන උගව දෙනෙක් විපස්සනා කරනකොට ලැබෙන ඒ අත්දැකීම් තියෙනවා. නමුත් හැම කෙනෙක් බයකට හේතු වෙලා තියෙනවා. කලන්ත වෙන ගතියකට හේතු වෙලා තියෙනවා. හිත තිගැස්සෙන ගතියකට හේතු වෙලා තියෙනවා. මොකද කෙලෙස් සහලවන නිසා. අර මෝඩකම සහලවන නිසා මිච්ඡා දිට්ඨිය සහලවන නිසා අයෝනිසමංස්කාරය සහලවන නිසා අන්නේ වෙලාවේදී වීරත්වයේ යුක්තව සමන් දිගටම සම්මා දිට්ඨියට යෝනිසමංස්කාරයට ධෛර්යය දීගෙන යන්න නම් බනහලා තියෙන්න ඕනේ. ධර්ම සාකච්ඡා කරලා තියෙන්න ඕනේ. හරියටම කාරණාවට මනසිකාරය යොදවලා තියෙනවා නම් තියෙනවා බුදුරජාණන්සේගේ ධර්මයේ කොච්චරක් ප්‍රායෝගිකද කියලා ඔය අභ්‍යකත ධර්ම සාකච්ඡා කරන එකක් නෙවෙයි දුක්ඛ සත්‍යෙම දුක දුක වශයෙන්ම තේරුම් ගැනීමේ මෙහෙවීමක් මේකේ තියෙන්නේ ඒ නිසා අපි මෙතුවක්කල් යම් ප්‍රමාණයක් ආධ්‍යාත්මය සඳහා අපි ආයෝජනයක් කළා තිබුණා නම් ඒකේ වටිනාකම ඒකේ තෙද ආඩම්බරේ එන්න පටන් අරගන්නේ භාවනා කළ අඩුම ගානේ කායනුපස්සනාව පිළිබඳ අත්දැකීමක් පරිචයක් ඥානයක් පහළ වෙච්ච දවසේ තමයි අපිට ඉස්සල්ලාම පොළොවේ අඩිය ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අද තියෙන හරියට භාවනා ක්‍රම කාහනුපසනාව එපා වේදනානුපසනාව පටන් ගන්න චිත්තානුපසනාව පටන් ගන්න ධම්මානුපසනාව පටන් ගන්න බොහොම ඉහළ දේවල් කියලා කියන්න පටන් ගන්න දේවල් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. නමුත් ਸਰවචන්සේ පිළලා තියෙන 1 2 3 4 ක්‍රමය. අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා. ඒක නිසා අපි ඊට පෙර ආත්මවල එහෙම කරලා තියෙනවනේ කායනුපසනාව හොඳ දියුණු කරලා තියෙනවනේ මේ කායනුපසනාවට කාලය දාන්න බොහොම ඉක්මනට ඒක තේරෙයි. ඒක තේරුණාට පස්සේ ඉබේම මනෝමය අත්වාහපටිලාභයට චිවේදනානුපසනාව චිත්තානුපසනාවට යනවා. නමුත් කොච්චර දියුණු කරලා තිබුණත් ඒකෙන් මේ දෙවෙනි තුන්වෙනි පියවරෙන් පටන් ගන්න යන්න එපා. හැම වෙලාවෙම පළවෙනි එකට ප්‍රවිෂ්ඨයට ආයන්නට ආයන්නට ඉඳ තියලා තමයි දෙවෙනි එකට යන්නේ. එතකොට හැමදාම එකතුවක් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා නිට්‍යව භාවනා කරන නිතාන නිතිපතා භාවනා කරන කෙනෙකුට විතරයි එවැනි ක්‍රමික දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ. අනික් කටේ විශ්වාසයක් ඇති වෙනවා මිසක් යාදෙන ගතියක් නැහැ. ඒ නිසා උත්සාහ කරන්න තමන්ගේ ජීවිතයට දෛනික කාලසටහනට ස්ථිර කාල වේලාවක් දෙන්න මේ කායනුපසනාවට හිත යොදන්න. වෙන විදිහට කියනවා පරියන්කේට සක්මනට සහ ඉදින්ජා ජීවිතයේ සතියෙන් ජීවත් වෙන්න පැය ගාණක් හරි ගතකරනද ගත කරන එක නිත්‍යානුකූල වෙච්ච දවසේ සතතාභ්‍යාසයට ගිය දවසේ අත්දැකීම එකතු වෙන්න පටන් ගන්නවා. නමුත් දේශනාවේ තියෙන මනෝමය අත්භාවපටිලාභ අරූපී අත්භාවපටිලාභ මේට විචිත්‍රයි. නමුත් මේ පදනම සකස් කිරීම පමණයි අද ලැබිච්ච කාලේ හැටිය අපට සම්පාදනය කරන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා එළඹ පෙළඹ වාසය කිරීමට මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි මෙහිදී ධර්මදේශනාදී පැරණි චාරිත්‍රාක් විදියට ධර්මදේශයට හමාරු වුණාට පස්සේ ඒකම සාකච්ඡා කරන්න පුරුද්දක් තියෙනවා. නැත්නම් ධර්ම සාකච්ඡාවට වෙලාව ගන්න පුරුද්දක් තියෙනවා. ඉතින් කාට හරි එහෙම කියන්න කරන්න පිරිසිදු කරගන්න යමක් තියෙනවනම් තමන්ගේ බණ භාවනා සම්බන්ධව මේක අවස්ථාවක් කරගන්නයි කියලා කියනවා. එහෙම නැත්නම් අපි හෙත්තාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමෙන් ධර්ම දේශනා සැසිවාරය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු දැයි අපි එන කාථා සජ්ජානා කිරීමේ 17 වෙනි ධර්ම දේශනාවේ නිමාව සටහන් කරමු. ittavata cagammehi sambataṃ puñña sampadaṃ anumodantu sabba sampatti siddhya ittavata cagammehi sambataṃ puñña sampadaṃ sabbē bhūtā එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාදට්ඨා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය සාදු